යන ලබන ධර්ම දේශනා මාලාවේ අද මම හිතන්නේ නිවැරදිව කියනවා 17 වෙනි දේශනාව. මේ වෙනකොට අපි මේ දස සංඥා සූත්‍රය නමින් හඳුන්වන මේ ගිරිමානන්ද සූත්‍රයේ ඒ දස සංඥාවල් වලින් සමයක්ම අපි සමාප්ත කරලා තියෙනවා. මේ දසවෙනි සංඥාවයි ගත කරන්නේ මේක සාමාන්‍යයෙන් සංඥා වශයෙන් හඳුන්වනවාට මෙතන ආනාපානයයි සංග්‍රහ කරන්නේ. ආනාපානියයි සංග්‍රහ කරන්නේ. මේ ආනාපාන සංග්‍රහව අපි කලිමුත් මතක් කරගත්ත විදිහට සතිපට්ඨාන සූත්‍රයට වඩා මේ හොඳ විග්‍රහයක් දැක්වෙනවා. මේකට සමානව දකින්න පුළුවන් වෙන්නේ වජ්ජිමනිකායේ තියෙන ආනාපාන සූත්‍රයමයි. ඒ ආනාපානය විස්තර කිරීමට මේන් කලින් කරපු සංඥා නවයම පෙරහුරුවක් වගේ කියලා වගේ තමයි සූත්‍රයේ පැත්තෙන් ගන්නකොට තේරෙන්නේ. නැත්නම් සූත්‍ර ධර්මයක් විදිහට ඉරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීප සුව කිරීම පැත්තෙන් බලනකොට මේට වෙනස් පස්සයක් තියෙන්නේ කියලා. ඒ නිසා අපි දෙට්ටු නොවනවත් නෙවෙයි නමුත් මේ තියෙන භාවනාමය රසය ඉදිරිපත් කරගන්නා පැත්තෙන් බලනකොට අර කලින් කියාපු කලින් උගන්වපු කලින් අපිට මතක් කරපු නිච්ච සංඥා අනත්ත් සංඥා ආදී වශයෙන් වෙනාපු ඒ සෑම සංඥා මාත්‍ර වූ හිත් පෙළ ගැසීම ගොනු කිරීම තුළින් තමයි මේතන මේ ආනාපානෙ පෙන්ලා දෙන්නේ. ඒ ආනාපානය කොටස් 16කට කඩලා හතරේ කොටස් හතරකට කඩලයි මෙතන පෙන්නන්නේ. ඒ හතර සතර සතිපට්ඨානයට සමාන්තර විග්‍රහ කිරීම තමයි ආචාර්ය මතය. එයිනොත් මුලින්ම දක්වන ආනාපාන සතියට සම්බන්ධ මුල්ම හතර ඒකට පළවෙනි චතුස්කය කියලා කියනවා සමත සංග්‍රහාවක් වශයෙන් උත් ද්විතීය තෘතීය චතුර්ථ කියන මේ චතුස්ක විපස්සනා සංග්‍රහ වශයෙන් උත් පාදවලින් තොරව පිළිඅරගෙන තියෙනවා. අපි අද මේ ඉදිරිපත් කරගන්නේ ඒ තුන්වෙනි චතුස්කය මේක වැටෙන්නේ චිත්තානුපස්සනාව. චිත්ත පරිසංවේදී අසසිස්සාමීති සික්ඛති කියන පදය මේකට සාක්ෂි වෙනවා. ඊගාවට ඒ චිත්ත පරිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත පරිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා සඳහන් කරනකොට තමන්ගේ ආස්වාස ප්‍රස්වාස දෙක දැන් But look carefully and see that there is only one Buddhism. The reality is that there is only one Buddhism. සියුම් අතිසියුම් තත්ත්වයට සුඛම සුඛමතර තත්ත්වයටපත් වෙනවා. නමුත් හිතේ කිසිම සැලීමක් නැහැ. හිතේ කිසිම කලකොලයක් නැහැ. හිතේ කිසිම අවුලක් නැහැ මේ ආනාපානීය නැති වෙලාදෝ සතිය නැති වෙලාදෝ සමාධිය නැති වෙලාදෝ කියන කිසිම අවුල් පාසකයක් නැහැ. හිත දැන් හිතම දකිනවා ආනාපානීය කියන දර්පණිය. ආනාපානීය කියන කැඩපතින් හිත දකින්න වෙලාව. ආන ඒක මේ සමථ ක්‍රමය සහ විපස්සනා ක්‍රමය කියලා දෙකක් තියෙන බව මේ කාලේ විතරක් නෙවෙයි එදා ඒ අටුවා යුගයේ පවා මෙතෙන්ට එනකොට මේ කතා කරන්නේ විපස්සනා පැත්තයි කියන එක අවිවාදේ පිළිඅරගෙන තියෙනවා. නමුත් ඒ අත්දැකීම් කොටස් දෙකම සමත වශයෙන් විපස්සනා වශයෙන් ගැළපීම නිස්සාරණ වාසී අපට ලොකුම ලොකු විනෝදාංශයක්. ඒ මොකද අනික් තැන්වල බොහෝ තැන්වල සමත වශයෙන් දකින්නැත්ත විපස්සනා ගැන කතා කරනවට කැමතියි. විපස්සනා වශයෙන්ම පෙන්වන්නට ඕනේ කියන විපස්සනා භාවනා මධ්‍යස්ථවල සමනි සමත භාවනා දැකි විතාමත්ව පහත් කළා කතා කරනවා. නමුත් මේ දෙකම එකටයි යන්නේ. මේ දෙකේදී සමහර විටක යෝගාවචරයාගේ ඒ ගෙනාපු උපනිෂේ සම්පත් වල හැටියට පුරුදු ගති සිරිත් විරිත් හැටියට එකක් සක්‍රියව සිද්ධ වෙනවා අනික අක්‍රියව සිද්ධ වෙනවා සමහර වෙලක උදේවරුවේදී එක තාලයක් හැන්දවරුවේදී එක තාලයක් තව සමහර විටක එකම පරියන්කේදී ආරම්භයේදී එක තාලයක් පහු වෙනකොට තව තාලයක් වෙන විදිහට කියනවනම් එක වේලාවකට තමන්ගත මූල කර්මස්ථානේ සමතේට පරවෙයි සමත සමාධියට බලවේ. තව සමහර විටක විපස්සනා සමාධියට බලව යනවා. ඕන ওই දෙක ආපුවාම එක එක පක්ෂ ගත්ත එක එක මති ගත්ත ගුරුවරුන් කරන්නේ අර මේ සමතයම උග්‍ර කරලා සලකන ඒකමයි ඒකායන ක්‍රමය ඉද්ද මේව සත්‍යම් මොගමඤ්ඤං කියන තාලට මේකමයි සත්‍ය අනිත් දේවල් තේරෙම බොරු මෝගයි හිස් කියලා හිතන ඇත්තෝ අර විපස්සනා පූර්වංගම යන වෙලාව වෙනකොට හිත නරක කරගන්න. මේක කරන දෙයක් නෙවෙයි කෙරෙන දෙයක්. නමුත් යෝගාවචරයාගේ අය අහිංසක අධ්‍යක්ීම් ඒ තාලෙට බලන්නේ ওই පැත්තට යන්න එපා එපයි කියලා නේද තියෙන්නේ කියලා දැඩිසේ ඒව ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම විපස්සනාව ඉස්සර කරගෙන යන ඇත්තෝ නැත්නම් විපස්සනා කර්මස්ථානාචාරිවරයයි පැටිසේ කියාගන්න ඇත්තෝ යෝගාවචරය විපස්සනා උපදේශ මත වුණත් සමත අත්දැකීමක් ලැබලා විස්තර කරනකොට ඒක පිළිබඳව එච්චර ප්‍රසාදයක් අත් කරන්නේ නැහැ. නමුත් මේ දෙකෙන්ම ගිහිල්ලා සමත යානිකෝ හෝ විපස්සනා යානිකෝ හෝ ගිහිලා අවශ්‍ය කරන එකම ප්‍රතිඵලය නිසා යෝගාවචරය දැනගන්නවා නම් එහෙම නැත්නම් වෙන දේ වෙන හැටියට තෝරා බේරා ගන්නවා නම් ආනාපානයම කරගෙන යනකොට වර එක මේන්න මේ විදිහට ඒක විපස්සනාවට පක්ෂ නැත්නම් ඇත්ත ඇති හැටිය දකින ත්‍රිලක්ෂණය දක්නා දක්වන සුළු භාවයකට එනවා. තව සමහර වෙලාවක ඒ ත්‍රිලක්ෂණය ආදී විචක්ෂණ භාව නැතුව ඒ සමාධියේ සමාහිත වෙලා මේ චිත්ත ධම්ම සුඛ විහාරාය. මේ ජීවිතයේදී බොහොම සුඛයලවන සමාධියකට සමවදින වෙලාවක් තියෙනවා කිය මේ දෙක Tamange අත්දැකීමට එකඟව හිතුමනාවට නෙවෙයි හිතලුවකට නෙවෙයි අත්දැකීමට එකඟව කතා කරන්න පුළුවන් නම් මේ යෝගාවචරයට වැටෙහි මේ දෙකෙන් එකක්වත් අරකට වැඩි සත්‍යය කියන දෙයක් නෑ දෙකම වරින් වර මහල වෙනවා. එනිසායි අපි මෙතනදී මේ චිත්ත භාවනා නැත්නම් සමාධි භාවනා කියනකොට මේක සමත සමාධිය සහ විපස්සනා සමාධිය කියන කොටස් දෙකම හොඳට සංසන්දනාත්මක තේරුම් ගත්තොත් අපිට මෙතනදී ඒ සාධක කරුණු එකිනෙකා ගැටීම තුලින් ඇති වෙන කාලයේ නැත්නාස් වීම අඩු කර ගන්න පුළුවන්. හැබැයි මේක මම පිළිගන්නවා එච්චරම ලේසි වැඩක් හෝ ඍජු වැඩක් නෙමෙයි බොහෝ බණ ඇහිීමෙන් බොහෝ ධර්ම සාකච්ඡා කිරීමෙන් හරියට මේක නැවත නැවත ලිවීමෙන් ප්‍රශ්න ඇසීමෙන් තමයි මේක පිරිසුදු කරගන්න ඕනේ. එහෙම වුණොත් නම් ලොකු සාසනික මේ වටිනාකමක් තියෙනවා. මොකද කවුරු හරි මොනවාරි කියනකොට නිස්සද්දව අහගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. වචනයක් ඇහෙනකොටම කිපිලා ඒකට විරුද්ධව පත්තුත්තර දෙනවට වඩා විරුද්ධව වචන ප්‍රකාශ කරනවට වඩා මේ කතා කරන දේ අත්දැකීමට පක්ෂවද එහෙම නැත්නම් හිතලුවක්ද කියන එක අල්ලගන්න නම් හොඳට අහුම්කම් දෙන්න ඕනේ. ඒ අහුම්කම් දෙන්න නම් මේ සමත විපස්සනා දෙකම පිළිබඳව අසුද මේ අසුපිරූ බව. ඒ වගේම කල්පනා කොට තියෙන බව, ප්‍රශ්න සාකච්ඡා කරලා තියෙන බව, සාහන තමයි භාවනා කරලා තියෙන බව කියන තුනම ඉතාමත්ම වැදගත්. සූතමයේ, චින්තාමයේ සහ භාවනාමයේ කියලා. ඒ නිසා අපි මෙතන මේ චිත්ත පරිසංවේදී කියලා මෙතනින් අදහස් කරන්නේ මේ නාම ධර්ම පැත්ත. නැත්නම් රූප ධර්ම මේ සාධාරණව එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්නව සියුම් කර ගැනීම නිසා මතුවෙන මේ චෛතසික ධර්මය. එහෙම නැත්නම් කියනවනම් ධානාංග ධර්ම යෝගාවචර හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේක මේ පිමාන මානාපානේ ප්‍රකටමින් පිළිබඳව වාද කොහෙවත් නැහැ. නමුත් අඩු ගානේ විපස්සනා කර්මස්ථානයක් වශයෙන් නැත්නම් සුද්ධ විපස්සනා කර්මස්ථානයක් වශයෙන් ගන්නේ ඉඹීම හැකිලිම භාවනා කරනකොට මේ චිත්ත පරිසංවේදී කියන අවස්ථාවට එනවා ආනාපානෙ වගේ. ඒ අරමුණ මතම විතක්කය පහළ වෙනවා. වෙන විදිහකට පිම්බීමක් පාස විතක්කේ වශයෙන් මෙනෙහි කිරීම කරගන්න පුළුවන් වෙනවා. හැකිලීමක් පාස මෙනෙහි කරගන්න පුළුවන් වෙනවා. හරියට ආස්වාසයක් පාස ප්‍රස්වාසයක් පාස මෙනෙහි කරන වගේ ආස්වාස ප්‍රස්වාස දෙක නිසා ඇතිවෙනා වූ පිම්බීම හැකිලිම පවා ඒ ඒ එන විදිහට අරමුණට හිත නැංවීම නම් වූ මෙනෙහි කිරීම සිදු වෙනවා ඒ මෙනෙහි කිරීම අපි මේ විපස්සනාදි බාරගන්නේ මේ විත්තක්කේ කියන චෛසිකයට දෙන දිරිදීමක් උඩගෙඩි දීමක් ධෛර්යය කිරීමක් අරමුණටම නම කියලා ඉදිරිපත් කිරීම නිසා විතක්කේ වශයෙන් පිම්බෙනවා පිම්බෙනවා හැකිලෙනවා හැකිලෙනවා කියලා මෙනෙහි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ਵਿਚාරයේදී මේ පිම්බෙන අවස්ථාවේදී පිම්බීමට හිත පිම්බෙනවා කළා නම් ඒ පිම්බීමේ සාතහා ආකාර අත්දකින්නේ විඳ ගන්නා දේ විමසුම්බා ඥානයේක ඒ චිත්තක්ෂණයම තියෙනවා. විමසුම්බා විචාර ශක්තියක්. නිසා විතක්කේ වීදුනා නම් අරමුණට ਵਿਚාරයක් වැඩ කරනවා. මේ පිට නෙවෙයි නැත්තම් පිම්බෙනවා කියලා හැකිලිම බලනවා නෙවෙයි පිම්බෙනවා කියලා මෙනෙහි කරන්නේ හිත පිට දුවනවා නෙවෙයි ශබ්ද වේදනා නෙවෙයි පිම්බීමමයි මම මේ පිම්බීම දකින්නේ තෙරපීමක් විදියට ඊගාවට හැකිලිම මෙනෙහිකට හැකිලීමක් විදියට ආදි වශයෙන් දැක ගන්න පුළුවන් ආනාපාන කරනකොට උනත් ආස්වාස අවස්ථාව මේ හීතල වාතයක් ඒක සමාජාට කෙටිවට ගෑනවා. සීරුවෙන් ගෑනවා. ප්‍රස්වාසයේ උණුසුම් වාතයක්. ඒක දීර්ඝව පිට වෙනවා. එහෙම නැත්නම් ඒක හිතුවක්කාර විදිහට රැලිමාලා නගමින් සුලි නගමින් පිට වෙනවා ආදි වශයෙන් මේ දෙක අත්දකින්න එක ਵਿਚාරමයි. එතකොට විතක්ක ਵਿਚාර දෙක කියලා කියන්නේ පළවෙනි ආනාපානයේ ඉඳන්ම සාර්ථකව මුහුණ දෙන පළවෙනි ආනාපානයේ ඉඳලම ඇතුළ වෙනකොට මෙහෙම පිට වෙනකොට මෙහෙමයි කියලා විතක්ක ਵਿਚාර දෙක සිද්ධ වෙනවා නම් ඒ යෝගාවචරය අදිෂ්ඨානයක් ගන්නවා නම් මේක තමයි දැන් භාවනාවේ ජීවනය කියන්නේ. දැන් මට අවශ්‍ය කරලා තියෙන්නේ මෙහෙම දැකීමෙන්, දැනෙමින් යන්නා වූ ආස්වාද ප්‍රසආස වැඩි කිරීමක්. නැත්තම් පිළිපතනා කියනවා පිම්බීම හැකීම වැඩි කිරීම. ආන්නේම දවසින් දවස පැයෙන් පැය පරියන්කෙන් පරියන්කේ වැඩි වෙගෙන වැඩි වෙගෙන යනකොට අනිවාර්යයෙන් මේ පුද්ගලයා තුල සියුම් ප්‍රීතියක් පහළ වෙනවා. දැන් අරමුණ පිට යනවා නෙවෙයි පිට ගියොත් පිට යන බව දන්නවා. නැවත අරමුණට බොහොම සාදර වෙනවා. ඇවිල්ලා වෙනදටත් වඩා ඇතුළේම පිටින් වශයෙන් හෝ පිම්බීම හැකිලින් වශයෙන් මෙනෙහි කරන බාරේ හැම ඇතුළේමක් සහ පිටවීමක් අතර වෙනස රැටේන. හැම පිම්බීමක් සහ හැකිලිමක් අතර වෙනස රැටේන. ආන්න එතකොට පහළ වෙන ප්‍රීතිය අපි මේ සාමාන්‍ය ධානාංග වල කියන සමත ප්‍රීතිය. ඒ ප්‍රීතිය විතක්ක ਵਿਚාර වලින් කරන දේ ඉබේ කරන තාලෙට නැත්නම් නිර්වද්‍ය වේකාන්තව සාහිතික වශයෙන් සිද්ධ වෙන තාලෙට එනකොට ප්‍රීතිය ප්‍රකට වෙනවා. ඒ ප්‍රීතිය සමහර විටක විතක්ක ਵਿਚාරයෙන් කරනවට ඉබේ කරලා දෙනවා. මෙනේ නොකලත් අරමුණේම හිත හිටිනවා. හිටිනකොටම ඒක පිළිබඳව සාධාරණ ප්‍රීතිය පහළ වෙනකොට ගන්න භාවනාව කැඩිලා නැහැ. දැන් භාවනාව තමයි තියෙන්නේ. ආනේ ප්‍රීතිය පහළ වෙනවා තමයි ආනාපාන අරමුණේ රස සුඛය විඳ ගන්න පුළුවන් වෙනවා. එතකොට හිත අරමුණේම නිමග්න වෙනවා බැස ගන්නවා. එතකොට ඒකාග්‍රතාවය ඇති වෙනවා. එතකොට නීවර ධර්ම දුරු කිරීම මාර්ගයේ දුරු කිරීමට උරදීලා මේ ධානාංග පාර වෙනවා. එතකොට විපස්සනා විදි ඒ අර විදියටම ඇතුල් වීමක් පිටවීමක් පාසා මෙනෙහි කරනවා. විතක් ඒ වෙනේ කරන පාරයක් පාසා ඒ ඇත්ත එක්ක සතහන එක්ක ආකාරය හොඳට වෙනස වැටෙනවා. ආස්වාදයෙන් ප්‍රසවාසය වෙනස වැටෙනවා වගේම පිම්බීමෙන් හැකිලීම වෙනස වැටෙනවා. ඒ අරමුණු ගත්ත අරමුණු වල හැටියට. ආන්න ඒ වෙනකොට ඒ යෝගාවචරයට ඒ කවදාකවත් නැති විදිහට පිම්බීම හැකිලීම කියලා කියන්නේ සංස්කාර කොටසක් අත්දකින්න පුළුවන් කොටසක් වින්දනය කරන්න පුළුවන් කොටසක්. ඒක ආනාපානීය සමත කොටසටත් වඩා බොහෝම අභියෝගශීලී විචිත්‍රයි, සමීපස්තයි. මේ මේ දැවෙන සුළුයි. අන්නෙවැනි අරමුණක එන එන පිම්බීමක් පාස මුලමදාග වශයෙන් පැන පැන මෙහි කරන්නාසේ තාමත්ම දැඩි එළඹ සිටි සීයකින් ඒ වගේම තාපන වීරියකින් ආතාප වීරියකින් වීරියකින් සහ සීයකින් යුක්තව කරගෙන කරගෙන යනකොට ඒක තුලම ඒ ඇතුළටම ඒ තුල බැහැගෙන දැන් මගේ භාවනාව හරි. දැන් මට සතුටක් ඇති වුණ ආදි වශයෙන් ඉතා ගන්න බැරිව තිබුණේ අරමුණ කීකරු වෙන ගතියකට එනවා. ඒන ප්‍රීතිය සමතයේදී gediya pitimම ගිලින ගතිය තමයි තියෙන්නේ. විපස්සනාවේදී ඒක පිළිබඳව ප්‍රවේශම් වෙනවා මේ ප්‍රීතියට හිත ඇලුනොත් අරමුණ මෙනෙහි කිරීම නැති වෙන්න ඉඩ තියෙනවා. අරමුණ මෙනෙහි කිරීම සම්බන්ධයෙන් <clears throat> හිත පසුබාහන් ඉඩ තියෙනවා. අප්‍රමාද ගතිය දුර වෙන්නේ ඉඳින ප්‍රමාදයට වැඩෙන්නේ ඉඳින සතිය නැති වෙන ඉඳින නිසා මේ ප්‍රීතිය පිළිබඳ වුණත් අතුලත නතර වෙන්නේ නැතුව ඒ ප්‍රීතියත් දැනගෙන යන්න ඕන මෙහෙම නොකලක් කමක් නැහැ දැන් මට අරමුණ හරි කියන නිසා ප්‍රීතිය පහළ වුණා කියන එක දැන ගැනීමෙන් යෑම විපස්සනාදී කියන රස අඩු වෙන ගතියක් දුක වැඩි කරන ගතියක් නමුත් මත්තට එන්නා වූ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීමට දොර අරගෙන තබා ගැනීමක් මේ නිසා කල්පනාවක් වෙන්න දෙන්නේ නිමග්න වෙන්න දෙන්නේ නෑ. වැස ගන්න දෙන්නේ නෑ. läග ගන්න දෙන්නේ නෑ. läගගත්ත ASCII වැසගත්ත ASCII ප්‍රීතිය උදව් කරනවා. නමුත් කවදාකවත් අර අර්පණා සමාධියකට වගේ වැස ගන්න දෙන්නේ නැහැ. වැසගත්තොත් මෙතනදී හඳුන්වලා දෙන්නේ විපස්සනා ආධ්‍යාත්මන ප්‍රීතිය සමාදන් වුණොත් බලන ගත්තොත් බාර ගත්තොත් එතන ඇතුළත නතර වීමක් විදියට. එතකොට වෙන්නේ අරමුණෙන් මෙනෙහි කිරීම නැති වෙන අරමුණ පිටපයි. එතකොට අරමුණේ නිමග්න වෙලා බොහෝ වෙලා හිටියට විපස්සනා දෙක اگේ කරන්නේ. ඒ නිසා විපස්සනාවේදී ඇතිවෙනා වූ මේ ප්‍රීතිය බොහෝමත්ම තුලනාත්මකවයි පාවිච්චි කරන්නේ. එතකොට තමයි මේකෙදී અભිප්‍රමෝදයන් චිත්තං අති ප්‍රමෝදයකට පත්වන හිත දැකගන්නේ. ඒ ප්‍රමෝදයට පත්වන හිත ඉදිරි ගමන සඳහා අර කලින් කියාවු ආතාප වීර්යයත් අඛණ්ඩ සතිය පැවැත්වීමට උදව් කරනවා මිස කෘත්‍ය බහා තබල එහි නිමග්න වීමකට ඉඩ නොදෙන්න විපස්සනා යෝගාවචර සිද්ධ වෙනවා නැත්නම් විපස්සනා රුචිය ඇති කෙනාගේ ස්වභාවය මේකයි හිතේ. ප්‍රච්චර ප්‍රීතිය පාන්නත් ඒ ප්‍රීතිය බුද්ධියට ගන්නේ. අතේ දුරින් තියාගන්න. මොකද විතක්ක ਵਿਚාරය පාවා දෙන්නේ නැහැ. නැත්නම් අර්පණ වෙන්නේ නැහැ. වැසගන්නේ නේ. වැසගත් ආසේ ආසන්නව පවත්නවා. ආනෝයේ ප්‍රීතිය පවත්නවා තමයි සමාදහං චිත්තං කියනකොට තමයි අපාර කලින් කියාවුතාට සමත වශයෙන් සමවැදීමක් අර්පණාගත වීමක් හෝ විපස්සනා වශයෙන් අර්පණාගත වුණාසි හිත අරමුණත් එක්ක සමාන්තරව යන තැනට එනකොට මෙතනදී මතුවෙන මේ සමාදාන කියන වචනේ තමයි මේ සමත යානිකයි විපස්සනා යානිකයි දෙන්න වෙන් කරන්නේ පුරුක්කි ස්ථාන වශයෙන් අතුවාව තෝරාගන්නවා කියන්නේ. විපස්සනා වෙහිනා සමාදාහං කියලා කියන්නේ අර්පණාවකට බැසගත්ත අසේ පිහිටීමක් පමණයි අර්පණා වෙන්නේ නේ. සමතේදී නම් ඒ ප්‍රීතිය ඒ සුඛය පිළි අරගෙන එහි නිමග්න වෙනවා. ඉන් ඉදිරියට අරමුණේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලීමේ විමසුන් නොවන පාවා දෙනවා. මේක බොහෝමත්ම තීරණාත්මක දේ මේක තමයි අපි මේ විපස්සනා කරනකොට අවදියෙන් ඉඳී යුතු තැන. ඒ මොකද විපස්සනා ඉඳලා හිත පිට ගිහිල්ලා භාවනා කරනොත් අපිට පාඩුයි විපස්සනා වශයෙන් කරනකොට අර විදියට හිත සමාදන් වෙලා අරමුණට හිත බැසගත්තා නම් අර්පණා වශයෙන් ඒත් පාඩුයි. එතකොටත් අපිට අර විමසුන් නොවන පාවාදීමක් සිදු වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම දැකීම පාවාදීමක් සිදු වෙනවා. මෙන්න මේක තමයි මේ සමත ලෝකයේ සහ විපස්සනා ලෝකයේ වෙන්කරන ප්‍රධාන විවාදාත්මක සංදිස්ථාන. සමාදාන චිත්ත. ඒ සමාදාන චිත්තං මේ කියන එකට එනකොට මේ අපට දැනට තියෙන වගකීමෙන් නැත්තම් පිළිඅරගත්ත පොත වශයෙන් තියෙන විසුද්ධි මාර්ගයේ විතර ලස්සනට ඒක පැහැදිලි කරලා පෙන්නලා දෙනවා මේ සමාදාන චිත්තං කියලා පෙන්වලා දෙන තැන විතක්ෂණා කරන ක්ෂණයේ විතක්ෂණා කනේ ලක්ෂණ අවබෝධයේ වශයෙන් ලක්ෂණ ලක්ෂණ වේති ලක්ෂණයට ඉඳ තබාගෙන uppajjati කණික චිත්ත ඒකාග්‍රතාව කියලා තමයි පෙන්නන්නේ. එන චිත්තක්ෂණය දැන් මේ සමාධිය කණික චිත්ත ඒකාග්‍රතාව කියලා කියන්නේ. මොකද හේතුව පිම්බීම හැකිලීමේදී මුලැමැදාග දකිමින් ඒ මුලේදී මැදදී අගදී කියන තුන් ස්ථානෙම උනත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන දේවල් වලට ඉඳ තියාගෙන ක්ෂණික ක්ෂණික වශයෙන් එතන එතන උප්පජ්ජති චිත්ත ඒකාග්‍රතාව. ඒකට කියනවා ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව. විපස්සමතයේදී උපදින එකට අය ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව කියලා කියන්නේ මොකද ගන්න අරමුණ සම්මතයක්. ඒ අරමුණ දිගට එක විදිහට තියෙන නිසා ඒ ඒ තන උපදිනවා නෙවෙයි උපදවාගත් එක දිගට පවතිනවා කියන අදහසයි තියෙන්නේ. ඒක සමත ඒකාග්‍රතාව. මෙතන කණික ඒකාග්‍රතාව, කණික චිත්ත ඒකාග්‍රතාව, ඒවං uppannāya කණිකේ චිත්ත ඒකාග්‍රතාව, චිත්ත ඒකාග්‍රතාව. ය වශයෙන් චිත්තං සමං ආදහන්තෝ සමං තපෙන්තෝ සමාදාහං කියලා ඕන අර්ථකථනය දෙන්නේ. ආනේ විදිහට මතුවෙන මතුවෙන අරමුණට නොපැකිලව හිත විහිදවීම මාර්ගයේ ඇති කරගන්නා වූ අරමුණ පිළිබඳ අවබෝධය සහිතව මේ ක්ෂණික උපදින චිත්ත ඒකාග්‍රතාවය මත හිත සමව පැවැත්වීම සහ සමව නතර කිරීම කණික චිත්ත ඒකාග්‍රතාවයෙන් සඳහන් කරනවා. මේක පිළිබඳව තමයි අද මේ සමත ලෝකේ සහ විපස්සනා ලෝකේ වාද විවාද රාශියක් පත් වෙලා තියෙන්නේ. ඉතින් මේ වාද විවාද වලට යනවයි කියලා කියන්නේ භාවනාවේදී නම් අර මූල කර්මස්ථානයේ හිත පිට යන. ඒ නිසා අපට අවශ්‍ය වෙනවා මූල කර්මස්ථානයේ හිත පවතිද්දී නැත්නම් භාවනා සිද්ධ වෙද්දී අස්පනා පිට සිද්ධ වෙද්දී තමන්ගේ හිත මේ ඇති වෙන ප්‍රීතිය මත নিমগ্ন වෙලා එහිම නිදි ගන්නා ස්වරූපෙට සමත සමත වශයෙන් සමාධිගත වෙනවද නැත්නම් අරමුණේ විචිත්‍රතා බලන් ඉඳ තියාගෙන ඒ ඒ චිත්තක්ෂණේ හිත ඒකාග්‍ර වෙනවද කියන එක දැකගත්තම ඒක තමයි අපි කියන්න පුළුවන්නේ ඔන්න විසමතයෙන් විපස්සනාට හර වෙනවා නැත්නම් සමත යෝගාවචර විපස්සනා යෝගාවචරය සමත භාවනා ක්‍රමේ විපස්සනා භාවනා ක්‍රමේ සමත පූර්වාංගම ක්‍රමේ විපස්සනා පූර්වාංගම ක්‍රමේ වශයෙන් මේ මේ දෙකේ මේ වෙනස තියෙනවා නිසා මතුවෙන මතුවෙන අරමුණ පිම්බීමේ කොටස්, හැකිලීමේ කොටස්. ඒ ඒ චිත්තක්ෂණයේ ඒවා දකිමින් දකිමින් දකිමින් වහා හිත ඒකට විහිදුවමින් ඒක එතනම විචාරයට ලක් කරමින් මතුවෙනා වූ තනික චිත්ත ඒකාග්‍රතාවයේ තියෙනවා නම් ඒ හිතට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැක ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම නැතුව ආනාපානේ වගේ දිගට පවතින හුස්ම රැල්ලක සම්මුති හුස්මේ හිත පවත්වාගෙන යනකොට ආස්වාද ප්‍රසවාස දෙකේ හිත පවත්වා ගැනීම යම් වෙලාවක ආස්වාද ප්‍රසවාසයට හිත নিমগ্ন වුණා නම් එතන පවතිනවා විත්ත ධම්ම සුඛ විහරණයක් මේ වර්තමාන ජීවිතයෙන් ලැබිය හැකි ලොකු සුඛ විහරණයක් නමුත් අරමුණ ඉන්නහාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැක ගැනීමේ ශක්තිය නැති වෙයි මේකයි සමත සමාධිය කියලා කියන්නේ අනිත් පැත්තෙන් අරකයි චිත්ත ඒකාග්‍රතාවය තමයි විපස්සනා සමාධිය කියලා කියන්නේ මේන මේ විපස්සනා සමාධිය කොච්චර උග්‍ර වෙන්න ඕනේද විපස්සනාව දියුණු වෙන්න නැත්නම් විපස්සනා ඥාන පහළ වෙන්න නම් ඒ පිළිබඳව අර්ථකථනය කිරීම සඳහා ඒ විසුද්ධි මාර්ග පාඨයට ඒකේ ටීකාචාරින් වහන්සේලා එහෙම නැත්නම් ඊට පසු කාලේ පහළ වෙච්චි ආචාර්යවරු කණික චිත්ත ඒකාග්‍රතාවටි කණවත්තත් ඨිකෝ සමාධි කියලා අර්ථයක් දෙනවා. කණික චිත්ත ඒකාග්‍රතාවය කියලා මේ අටුවාචාර්යන් වහන්සේ කිව්වේ කන මාත්‍ර වශයෙන් පිහිටියා වූ සමාධියක්. සෝපි ආරම්මණේ නිරන්තරන් ඒකාකාරයෙන් පවත්තමාන. ඒ සමාධිය ඒ අරමුණේම බිම්බි හැකිලිම අරමුණේම නැත්නම් ආනාපානයේ උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ආදී විපස්සනා කොටයි. විපස්සනා ආරමුණේ ඒකාකාරයෙන් නිරන්තරන් අත්නෑර නිරන්තරයෙන් ඒකාකාරයෙන් පවත්තමාන. ඒ කියන්නේ සත්‍ය අඛණ්ඩ වෙන්න. විතක්කේ දිගට යෙදෙන්න ඕන. දිගට මෙනෙහි කිරීම යන්න ඕන. ආන්න විදිහට ඒකාකාරයෙන් පවත්තමානෝ. පටිපක්ඛේන අනබිබූතෝ. ඒ කියන්නේ නීවර ධර්මයන්ගෙන් කාමච්ඡන්ද ආදී නීවරයන්ගෙන් බාධාවකුත් නැතුව කියන්නේ අරමුණට මූණට මූණ දාලා තියාගෙන ඉන්න වෙලාවට පටිපක්ඛේන අනබූතෝ අප්පිතෝ විය චිත්තං නිචලං අපේ. අර අර්පණා සමාධියකසේ අරමුණයි හිතයි සමාන්තරව වේග වෙන්න පටන් ගන්නවා. අරමුණ අර්පණ සමාධියකසේ හිත නිශ්චල වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක තමයි ඒක අඳුනාගත්තේ නැත්නම් මේක තේරුම් ගත්තේ නැත්නම් මේක හිතක තියෙන හැකියාවක් බව දැනගෙන ගත්තේ නැත්නම් ඒ බුදුලට පේනම මුළු බුද්ධ ආගම සමතේ තුලින් තමයි. නමුත් මේ හැකියාව යම් කිසි කෙනෙක් තේරුම් ගත්තා නම් ඒ පුද්ගලයා තේරුම් ගන්නවා සමතේට ඔච්චරම වාහක් වෙන්න ඕන කමක් නැහැ. විපස්සනා වශයෙන්ුත් හිතේ තියෙනවා හැකියාවක්. ශීඝ්‍රයෙන් වෙනස් වෙන අරමුණ මත උනත් ඒහා සමාන වේගයකින් මෙනෙහි කිරීම පවත්නවා නම් ආරම්භනේ නිරන්තරයෙන් ඒකාකාරයෙන් පවත්නවා. වෙන විදිහට කියනවනම් දැඩි උත්සාහයකින් මෙනෙහි කරනවනම් දැඩි සාධන භාවයකින් මෙනෙහි කිරීම අඛණ්ඩව පවත්නවනම් ඒ ජවය තුල ඒ ගැම්ම තුල අරමුණයි හිතයි අතර කාන්දා ශක්තියක් ඇති වෙනවා. චුම්බක බල ශේත්‍රයක් ඇති වෙනාසේ. ඒකත් හරියට අර්පණාවක් වගේ. ආනේ විදිහට අප්පිතෝ විය අර්පණාවක් වේ චිත්තං නිච්චලන්ත අපේති ඒකටම කියනවා තේවොත්තං ඒතං uppannāyāti කියලා කියන අටුවාචාන් වහන්සලා මෙසේ uppannā වූ චිත්ත ඒකාග්‍රතාවය කියලා සඳහන් කරන්නේ මෙන්න මේ වගේ බලවත් ලොකු විභව ශක්තියක් සහිත චිත්තක්ෂණය. අරමුණ ශීක්‍රයෙන් වෙනස් වෙනවා වෙනස් වෙන වෙනස් වෙන ශීක්‍ර භාවයෙන් යුක්තව මෙනෙහි කිරීම සිදු වෙනවා නම් අරමුණේ පෙර නොදැක්ක තරමට අරමුණ මතු වෙනකොටම මුලක් සහිතව දැක ගැනීමේ ශක්තිය ඇති වෙනවා. ඉස්ලාම දකින්නේ මතු වෙච්ච අරමුණ. මෙන්න අරමුණ මෙන්න හිත. මේන මේ දෙක වෙන්න නම් අරමුණයි හිතයි මුලට මුල දාලා තියෙනවා. එතකොට ඒක හොඳට තහවුරු වෙනකොට තමයි සාමාන්‍ය විපස්සනා ඥාන කතාවේදී නාම රූප පරිච්ඡේද ඥානය වශයෙන් සඳහන් කරන්නේ. ආන්නීම සඳහන් කරන මේ ඥානය ඇති වුණාට දැන් අරමුණයි හිතයි එකතු වුණා කියලා හිතට ගන්න නැතුව තව මේක තව මදි මේක තව හොඳින් දැක ගන්න නම් අරමුණ මතුවෙනවත් හා සමගම විහිදුවන ඒකට කඩාවදින ඒක දැක ගන්න අසුලුව හිත වේගෙන් මෙනෙහි කරන දැන් ඉතින් අවස්ථාව පැමිණියා කියලා තේරුම් කරගන්න ඕනේ ඒකට සාමාන්‍ය ලෞකික ලෝකෙ දෙන උපමාවක් තමයි යකඩේ උදුණෙන් ගත්ත ගමන්නේ වහාම තලන්න ඕන. උණු උණු තියෙනකොටම තලා ගන්න ඕන. ඒක සීතල වුණොත් තලිල උඟාක් ශක්තිය අවශ්‍ය කරනවා යකඩේ පැලෙන පැත්තට යන්න. රත් වෙච්ච වෙලාවෙම තලා ගත්තොත් යකඩේ කම්මල් කාර්යයට මැටි පිටක් වගේ ඕන තාලයක අඹා ගන්න පුළුවන්. ඒ වගේ තමයි අරමුණ මතුවෙනකොටම ඉතාමත්ම කීකරේ. ඉතාමත්ම නික්ලේශී. ඉතාමත්ම මෙනෙහි කිරීමට ලේසි. නමුත් එක චිත්තක්ෂණයක් පමා වුණොත් එතකොට අරමුණ වහාම සීතල වීමක්, Tamange හැදේ ගැනීමක්, කෙලෙස් සමග මුසු වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා මේකට යෝනිසෝමනසිකාරය කියන වචනේත් යොදනවා. ඇති වෙනකොටම යෝනියම ඇති වෙන ඥානයම දැක ගන්නා සුළු යෝගාවචරය භාවනාවට යන්නේ ඉස්සල්ලා ආරමුණ හිතට දපන දමා ගතර පස්සේ අන්න එතෙන් යනකොට තමයි අපි කියන්නේ ආරමුණේ මුලැමැදාග වශයෙන් බලන්නේ. ඇති වෙනකොටම ආරමුණ දැක ගන්න තරමට හිත යොහුසුළු වෙනවා නම් සතිමත් වෙනවා නම් ආරම්මනේ නිරන්තරං ඒකාකාරයෙන් පවත්තමානෝ කියලා කියනවා. ඒක නිසා යන්තමට අරමුණ හිත ඉදිරිපත් කරගත්තට ඒක වේපස්සනා චිත්ත ඒකාග්‍රතාවයේ කෙනික චිත්ත ඒකාග්‍රතාවයේ වශයෙන් හිතට ගන්න නරකයි. මේක ඊට පස්සේ හොඳටම රත් කරන්න. හොඳටම පිළිමදින්න ඕනේ. දී දෙකක් එකට ගාලා ගින්දර උපදවන්නාසේ. රත් උනාටමයි. ඒකෙන් කුණිගුව පණින්න නම් ඒ දෙක අතර ජෝලනාංකේ පණින්න. ආනේ තරමට පවත්තන්ට නම් ඉස්සල්ලාම අවශ්‍ය කරලා තියෙන්නේ අරමුණ හිතයි දෙක එකට එක මූණට මූණ දාලා පැය භාගේ හැමාරේ ඉන්න තරමට ගන්න ඕනේ. අරගත්තට පස්සෙත් වේගයෙන් මෙනෙහි කරන්න පටන් ගන්න. ආතන පාණි වුණත් ඒ දැනීම් චලන කම්පන චංචල වල පැත්තට යන කෙනාට නම් ගුරුවරයා දැනගත්තොත් මේ යන්නේ විපස්සනා පැත්තරයි කිය උපදෙස් දෙන්නේ. මොකද අර සමතේදී වගේ සංහිඳවන්න නෙවෙයි. ශීඝ්‍රයෙන් මෙනෙහි කරලා අරමුණ මතු වෙනවත් එක්කම අරමුණ දිහාට කඩා පැනලා අරමුණ දිහාට විහිදුවල අරමුණේ මෙතෙක් නොදැක්ක මූලය දැක ගන්න. ආනේ විතර දැක්කන්ට අර කොටස් කියන එකට පච්චේ පරිග්ගා ඥානෙ නැත්තම් ධම්මත්ථಿತಿ ඥානෙ කියලා. මේකත් කියනවා කනමත්ත්‍ත්‍තික සමාධි. එතන තිතිය පේන්න පටන් ගන්නවා. අපි සාමාන්‍ය කුමාරට ගත්තොත් මේ වගේ ඉතිබන්දමක් පත්තු කරලා හෝ පහනක් පත්තු කරලා මේෂයක් උඩ තිබ්බාම අපි සාමාන්‍ය දකින්නේ ඒකෙන් විහිදෙන ආලෝකය. පහනපත් කරන්නේ ඒකට තමයි. නමුත් ලං වෙලා හොඳට බැලුවොත් ඒ පහන තියෙන්නේ අන්ධකාරයක. තමාගේම හේවණල්ල මත. ඉටිබන්දමක් වෙන කොච්චර දැල් මේ මේ එළිය දෙන ඉටිබන්දමක් නම් එළිය වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ගේ පාදමට ඒකෙන් හේවණල්ලක් වට ගන්න. සාමාන්‍ය ඉටිබන්දම තියා දැක්කට පහනක් දැක්කට අපිට ඒක වාර්තා වෙන්නේ නැහැ. ඒක හොඳට බලන්න. ආලෝකයේ ඉක්මවල බලන්න. ඉක්මවල බලනකොට පේනවා ආලෝකයේ විහිදුවන ප්‍රභාවයේ පිහිටලා තියෙන අන්ධකාරය. ඒක මහ විශාල අලුත් හොයා ගැනීමක් වගේ වෙයිට පටන් ගන්නවා. ඒක නිසා ඕනෙම හොඳ පැත්තක් හොඳ දෙයක් තියා හොඳට ලං වෙලා වුණොත් ටිකක් ගඳයි. ඒ වගේම තමයි ඕනේ ගන්ධස්තරය. හොඳට ඒක දිහා බැලුවොත් ඒකේ අනිත්‍ය දුක්ඛ අනාගත ගැනීම මීරියාවක් තියෙනවා. ආන්නේ විදිහට ඒක දැක්ක පමණින් ඒක පෙන්වන්න හදට පමණින් ඒක හුවා දක්වන පැත්ත බලනවා වෙනුවට සමාකාරෝ දෙකම හොඳට මතුවෙන මතුවෙන තාරේ බලන්න හිටියොත් අන්න තේරෙන්න පටන් අර ගන්නවා වෙනතනෝ දැක්ක යාන්ත්‍රණයක් මේකේ තියෙනවා. ඒක කියන ත්‍රිති ධම්ම ත්‍රිති මෙතන තමයි සම්පූර්ණ පටිච්චසමුප්පාදයේ මේ චතුරාර්ය සත්‍ය සම්බන්ධ වෙන තැන. ඔය වෙසක් තොරක් පෙන්නකොට ඒ වගේ තිරස්සතේ බුදුරජාණන් සීදන බලාගෙනකොට බුදුහාමුදුරන්ගේ රස වේදිත තරම් පුදුමාකාර විස්තර පේනවා. නමුත් මේක කොහොමද වෙන්නේ කියලා තොරණ පිටිපස්සට කියලා බෑෂර් කොටේ දිහා බලන ඉන්නකොට ඒකේ දින නිකම් පුපුරු ගන්න කරගඳ විතරයි දිගට ඒක කරකිනවා කරකින කරකින ගානට අතන විදුලිය කැඩි කැඩි යන නිසා ඉස්සරහා පැත්තට ලබනකොට නම් විශාල රසීදී බසිදුවේ ඒක නිකන් සමහර ලීලාවන් ලතාවන් ලය පෙන්නෙමින් කියනවා නමුත් සිද්ධ වෙන්නේ මොකද්ද ඒ පල්බයක් නැත්නම් විදුලි ගොඩක් පත් වෙනවා නිවෙනවා ලයක් තියෙනවා ලතාවක් තියෙනවා. ඒක සිද්ධ වෙන්නේ අර පිටිපස්සේ එන ධාරාව කඩ කඩ දෙන නිසා. ඒ නිසා ග්ලෑෂර් කොටෙත් බලලා පැසීදනා බැලුවොත් ඉලන්දාරිය කොට නම් විද්‍යුතය ගැන දන්න කෙනෙක් නම් අර විදුලියේ පුදුරාමක රැස්වීමකට වැඩිය හිත යන්නේ මේ ෆ්ලෑෂර් කොටේ කරකෙන කරකෙන ගාන නේද මේ විදුලි පරිපතේ කැඩි කැඩි යන්නේ කියලා අර යාන්ත්‍රයට හිත යනවා. ඒක ඇත්තට අර වගේ බුදුරැස්වීලි වාක්‍යතර නෑ. එතන පෙන්නනවා මේ රැස්වීමට අවශ්‍ය කරනා විදුලි පරිපත කඩලා දෙන්නේ මේකේ. ඔයිටත් වැඩි යංකිත ඉංජිනේරුවෙක් ඉඳලා ඉවලා ඉලෙක්ට්‍රොනික්ස් වලට පැසොත් තියෙනවා. විදුලියට නෙවෙයි විද්‍යුතයට නෙවෙයි විද්‍යුතයේ ඇතුලේ ක්‍රියාත්මක දේවල් බලුවොත් එහෙම කියා ගන්න බැරි තැනකට යනවා. විද්‍යුතය කියලා කියන්නේ අන්නේ වගේ ශක්තියක් අඛණ්ඩ ප්‍රවාහයක් කොයි තැනින් කැපුවත් වහාම හිටිනවා කොයි තැනින් පටන් ගත්තත් වහාම පටන් ගන්නවා. කල්ලි ඇතුළු කියලා එන්නම් කියලා නතර වෙන්නෙත් නැහැ. එන්නම් කියලා පටන් ගන්නෙත් නැහැ. වහාම කපන්න පුළුවන්, වහාම ඇති කරන්න පුළුවන් අන්නේම ශක්තියක් විදුලිය කියන්නේ. ආන්නේ විදුලියට විතරයි පුළුවන් වගේ විදුලි බබළු පත්තු කරමින් නියමමින් යන්නේ. එතකොට තමයි රැස්වීදී. මුත් වැඩ පිළිවෙල දිහා බලනකොට මේ වැඩි රැස්වීදීමක් විද්‍යුතයේ සහ මේ ඉලෙක්ට්‍රොනිකස් වල තියෙනවා. ඒ වගේ තමයි ඉතල නම් අපි පටන් ගන්නේ ආනාපාන කියලා තමයි. එනතම් පිම්බීම හැකිලිම කියලා තමයි. නමුත් මේ පිම්බීම හා හැකිලිම එනකොටම මෙනෙහි කිරීමට ගිහිලා ඊටත් වැඩි ආතාප වීර්ය යොදන්න පටන් ගත්තොත් පිම්බීම එන්නත් ඉස්සරලා වගේ ඉස්සරලා නම් කරන්න අමාරුයි මොකද එන්නකොටම සාතර වෙන තරමට ඒකාකාරයෙන් නිරන්තරම් පවත්වමානෝ ගියොත් අපිට තේරෙන පටන් අර ගන්නවා මේ කිසිම දෙයක් අහේතුකෝ හෝ ඒ වෙලාවේ ඇදලා යනවා නෙවෙයි අර තිරේ ඇරලා පෙන්වන එක විතරයි තියෙන්නේ කලින් තිබිලා තියෙනවා ඒකට අවශ්‍ය කරන හේතු එතකොට අර ඉස්සෙල්ලා හිතයි අරමුණයි කියලා දෙකට බෙදාගත්ත නැත්නම් නාම රූපය කියලා හිතාගත්ත දේ මේ මතුවෙන ආ වූ පිම්බීම නැත්නම් මේ මතුවෙන ආ පිම්බීමේ මුල මැද අග ඒකට හේතුවක් තියෙනවා. අහේතුකෝ නෙමෙයි. සමාලාට අපි දක්න මේ පිම්බීම හැකීම භාගාවිය වහරේ බුදුහාමසක වචනේ කියන රූප ධර්ම කියලා. මේ රූප ධර්ම මතුවෙන්නේ එක්ක නාම ධර්මක රූප ධර්මකින් ඇර සර්බලධාරි දෙවියන් වහන්සේ පිටිපස්සේ ඉඳලා මවනව නෙවෙයි. එහෙම නැත්නම් පුබ්බේකට හේතු වශයෙන් අතීත හේතුවක් ඇති වෙච්ච දෙයක් එළියක් කරනවා විතරක් නෙවෙයි. එතනම ඇති කරන්නේ ඒකට නාම ධර්මයක් හෝ රූප ධර්මයක් හේතු මේ මුලින්ම අපේ හිතයි අරමුණයි කියලා වෙන් කරගත්ත නාම රූප දෙක ඇර මේ රූප ධර්මයක් මතු කිරීමට එයින් තොර වෙන දෙයක් නැහැ. ඒ දෙකෙන් එකක් තමයි මතුවේ. ඊට පස්සේ මේ මතු වෙච්ච පිම්බීම හෝ හැකිලිම හෝ ආස්වාද ප්‍රසආසයේ පද වෙන කම්පන චංචල ගති හෝ නැවතත් ඒකට හේතු වෙනවා. ඒ නිසා මේ හේතු ප්‍රත්‍යයන්ගේ දිගට යන පැවැත්මක් හැර වෙනත් මේකේ අතිරේකව වෙනම ඉන්නා වූ නම් කාල කෙනෙක් හෝ නැත්නම් කලින් කරලා ගෙනලා තිබ්බ දෙයක් හෝ මාදයක් හෝ ක්‍රියා කරන්නේ කැතේ. ඒක නිසා අර නාම රූප පරිච්ඡේ ඥානයට වඩා ඒ ඇති වෙන ඇති වෙන අරමුණේ වහා හිත විහිදුවමින් වේගයෙන් මෙනෙහි කරමින් අරමුණේ මුල දැක ගන්න උත්සාහ කළොත් ඒ යෝගාවචරයට ඉස්සරලා අපි හුස්ම ගත්තා දන්නේත් නැහැ මෙනෙහි කළෙත් නැහැ භාවනා කළෙත් නැහැ භාවනාවක් නැංගුවෙත් නැහැ මෙනෙහි කිරීම කියන භාවනාවට නැංවීම කළා නම් එකක් වැටෙනවා එකක් නෙවෙයි එක දෙකට කඩලා වැටෙනවා මොකද මේ ක්‍රියාවලියේ තියෙන එක දැනගැනීමේ හිත කියලා දෙකක් තියෙනවා හුස්ම ගැනීමේ ක්‍රියාවලිය තියෙනවා. ඒ ක්‍රියාවලිය දැනගත්තත් නොදැනගත්තත් වෙනවා. නමුත් භාවනා කරනවා කියලා කියන්නේ ඒක පිළිවෙල එළඹ සිටි සිහිය. හිත, චෛතසික තියෙන ඕන කොටස් දෙකයි. ආනෝ කොටස් දෙකේ ආස්වාද ප්‍රසආතේ හෝ පිම්බීම හැකිලිම හෝ තමන් අරමුණු කළා වූ අරමුණ විපස්සනා අරමුණ එනවා තා සමගම දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. ඇවිල්ලා මෝරලා එයාගේ රංගනය පෙන්වනකන් ඉන්නේ නැතුව ඒකට සූදානම් වෙනකොටම ස්වરૂපය දැක් ගන්න පුළුවන් නම් පේනවා හේතුකෝ පාලුණා නෙවෙයි ඒකට වෙන හේතුවක් තියෙනවා ඒ හේතුවත් අර දැකපු නාම රූපමයි කියනකොට එකක් වශයෙන් අපි අර දැක්කත් එකේ ඉස්සර නාම රූප වශයෙන් පේනවා ඊට පස්සේ හේතු නාමයේ හේතු නාමයේ ඵලය රූපේ හේතු රූපේ ඵලයේ වශයෙන් හතරකට කැඩෙනවා එතකොට ක්‍රියාවේගය හතර ගුණයක් වෙනවා මෙන්න මේ තරමටම භාවනා හිතේ එතකොට උපයෝගිමත් වෙලා තියෙනවා අවදි වෙලා තියෙනවා. ආනේ තරමට අවදි වෙනකොට හිත විපස්සනා ප්‍රථම සමාධියට ප්‍රථම ධානයට සමවැදුනාසේ මේ ක්‍රියාවේගයේ වැඩිවීම තුල අනිත්‍යතාවයේ හැර වෙන පේන දෙයක් නෑ. නබෝර ශීක්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. බලන හිතත් බොහොම ශීක්‍රයෙන් වෙනස් වෙනවා. බලන අරමුණත් වෙනද වගේ හතර පහ ගුණයකින් වේග වෙනවා. ඒකට වේග දෙකක් එකට ලං වීමක් සිද්ධ වෙනවා. හැබැයි මේ දෙක එකම කාසිය දෙපැත්ත වගේ එකිනෙකා මත ප්‍රත්‍ය කරගෙන පහළ වෙන දෙයක් නිසා මේ දෙකේ එකතු වීමට තමයි අප්පිතෝවිය චිත්තං නිච්චලන්ට අපේටි කියලා කියන්නේ කාසිය කොච්චර උඩ දැම්මත් හයියෙන් පෙරළුවත් කාසිය පැති දෙක අතර තියෙන සම්බන්ධතාවය එහෙමමයි. ඒ වගේ තමයි අර රූප ක්‍රියාවලිය කොච්චර වේගෙන් සිද්ධ වුණත් කොච්චර ගැඹුරෙන් බැලුවත් ඒක දකින්න ආව නාම ක්‍රියාවලිය රූප ක්‍රියාවලිය අපේක්ෂා කරගෙනමයි පහළ වෙන්නේ. ඒ දෙකේ එකතුව එතකොට අපි කියනවා විපස්සනා සමාධි කියලා. මෙතනදී කියනවා සම්මසන ඥානීයට හිත වැටීම විපස්සනා ප්‍රථම ධානය කියලා. ආනි ධානයට එනකොට අර කියන විතක්ක ਵਿਚාර දෙක පුතුමාකාර ශක්තිය මට්ටමකට ඇවිල්ලා. යෝගාවචර දැන් භාවනා කරනව නෙවෙයි, කෙරෙනවා. අරමුණ ඒකාන්තයෙන්ම මූණ ඉදිරි පිට හිටලා ආනේ විදිහට හිටින වෙලාවේදී යෝගාවචරයාගේ සමහර විට ඉඳගෙන ඉන්නවාද හිටගෙන ඉන්නවාද කියලා පෙනීම දැනීම නැති වෙනවා. සමහරට අරමුණේ ඉන්නවද නැද්ද කියලා දන්නේත් නැහැ. සමහර වෙලාවල් වලට මේ කය සම්පූර්ණයෙන්ම නැති වුණා වගේ දැනෙනවා. සමහර වෙලාවල් වලට සම්පූර්ණ පොළවෙන් උස්සලා පා වෙන්න වගේ දැනෙනවා. සමහරට පොළවේ කිමිදෙන්න වගේ දැනෙනවා. ආන්නේ දේවල් එනකොට මේ අරමුණට හිත අර්පණාවකට මේ බැස ගන්නා தත්ත්වයට යනකොට අනිත්‍ය සංඥාව සහිත කෙනෙකුට නම් විශාල බයක් ඇති වෙනවා. නිත්‍ය සංඥාව සහිත. එමේ අනිත්‍ය තමයි පෙන්වන්න හදන්නේ. එතකොට නිත්‍ය සංඥාව සහිත කුමාර රත සහිතව හැදිච්ච කෙනාට මේ අහල පහල තියෙන දේවල් සේරම රක්ෂණ වස්තු වශයෙන් තියාගෙන ඉන්න කෙනාට එව්වා ගිලීලා යනකොට ඇති වෙන අනාරක්ෂිත ස්වરૂපය අනිත්‍ය ස්වરૂපේ වැටෙනකොට ඒ පුද්ගලයා බය වෙනවා, ත්‍රස්ත වෙනවා, සැලෙන්න පටන් අර ගන්නවා, දාඩිය දානවා, নানা ප්‍රදේවල් දෙන්න පටන් ගන්නවා. ඒක තමයි මම කලින් මතක් කළේ සමත සමාධිය වගේ නෙවෙයි විපස්සනා සමාධියට අරමුණට බැහැ ගන්නකොට මන්ත්‍රේ හරිනම් කපුව පරල වෙනවා පරල වෙනකොට සාහල. එතකොට කොට්ටුව දුවන්න ගත්තොත් මොකද වෙන්නේ? කොට්ටුව දැනගන්න ඕනේ, උපස්ථායකයා දැනගන්න ඕනේ මන්ත්‍රේ හරිනම් මතුරුනකොට සාහල වෙනවා. ආවේශ වෙනවා. ඊට පස්සේ තමයි තොවිල්. ඉතින් තොවිල් කරන්නේ කොහොමද? මන්ත්‍රේ මතරනකොටම gedara දුවනවා. ඒ නිසා සමත සමාධියකදී ලැබෙනා වූ ආරක්ෂක ස්වરૂපයේ වාගේ එහෙම නැත්නම් අපි කියනවා නම් ධිට්ඨ ධම සුඛ විහරණයේ වාගේ එකක් නෙමෙයි විපස්සනාදී ලැබෙයි. හැබැයි මේකම මෙන්න මේ වචන දෙක තුනේ මෙහෙම කියයි. මේ යෝගාවචරයා මේ ජීවිතේම නිවන් පතන කෙනෙකුට නම් ඔහුට ඇත්තටම සමත යෝගාවචරයා ධිට්ඨ ධම්ම සුඛ විහරණයේ ලබලා එයින් සතුට වෙනාට වඩා මේ අනිත්‍ය සංඥාව මත වෙනට ලොකු සතුටක් පහළ වෙනවා. අන්න ඒක වේවා කියලා හිතන මේ බණ කියන්නේ. ඊමණට ඒක වෙනකොට තියෙන තැනින් දුවල යන්න නෙවෙයි. හැබැයි බණ ඇහුවටම ඔක වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන්. ඒක නිසා මේක අවශ්‍ය කරන්නේ බණෙන් ආශිර්වාද ගැනීමක් නෙවෙයි. ගුරුවරගේ ශක්තියක් දීමක් නෙවෙයි. පොත්පත් කියවීමෙන් ලැබෙන එකක් නෙවෙයි. හිතුවට ප්‍රාර්ථනා කරාට වෙන එකක් නෙවෙයි. ඒ වාගේම තටමලා ගන්න පුළුවන් දේකුත් නෙවෙයි. සමහර විටක මෙන්න මේ අර්පණා සමාධියක් හේ විපස්සනා සමාධිය. එහෙම නැත්නම් චිත්ත ඒකාග්‍රතාවේ කස කැවිගෙන එනකොට Tamante අරමුණ විනිවිදින්නාසේ පෙනෙමි සහලවගෙන එනකොට යෝගාවචරයට දැනගන්න පුළුවන් නම් දැන් මගේ හිත කවදාකවත් නොදික්ක නොකිය පමණට නොසි සිද්ධ නොවිචිතාට දැන් විපස්සනාට පැත ගන්න හදනවා. මේෂා මේ වෙලාවේදී මම ඒකාන්තයෙන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සිහිපත් කරගෙන මගේ සීලය සිහිපත් කරගෙන නොසලෙන ශ්‍රද්ධාවකින්. ඊතර දුවන්න යන්නේ නැතුව, ඇත්ත එක අරලා බලන්නේ නැතුව, කුම්බන්ට හකුලන්න යන්නේ නැතුව මේන්න මේ දෙයට සහයෝගය දෙන්න පුළුවන් නම් ඒකට කියනවා සමත අනුග්‍රහිතය කියලා. මේක අද ලෝකේ දුර්ලභම බේතක් කියලා කියනවා. ගොඩනකොට සමත මේ විපස්සනා අනුග්‍රහිතය කියලා එකට මට විශේෂයෙන්ම සමා වෙන්න ඕනේ. විපස්සනා අනුග්‍රහිතය කියලා මේක අද ඉතාමත් දුර්වල බේතක්. මොකද හොගොඩනකොට මෙතෙන් දෙනකොට ඒගොල්ලෝ නූල් බඳින්න ලෑස්ති. බය වෙලා. තක්කුමුක් වෙලා. මේ මොකද මට උනේ කියලා මේ කපුව හොයනවා. නෑ මේ මේ අංජනන් එළිය අරිනවා. එහෙම නැත්නම් මේ ප්‍රෙෂර් චෙක් කරනවා. ඒ වගේම වෙන নানা ප්‍රදේවා කරන්න පටන් ගන්නවා. මොකද මේ සාහලවනකොට ඒක නතර කරලා තමයි විපස්සනාට යන්න ලැහැත්තේ. ඒක හරියට වමනේ යන්න හදනකොට කට වහනවා වගේ වැඩක්. භාජන වෙලාවට පස්ස පැත්තට පොරොප්ප ගන්නවා වගේ වැඩක්. මේ සංස්කාර ටික ගලවලා යන්න ඕනේ. ඒක ගලවලා යන්නේ නැතුව ඒක කවදාකවත් සුව කිරීමක් කරන්න බෑ. සුව කිරීමක් නෙමෙයි මෙතන කරන්නේ ඇන කරනවා කියලා එකක් සිංහල වෙලකම කියනවා. නරක තැන්න ගෙඩියක් කරනකොට එතනින් ඇන කරලා වෙන තැනකින් මතු කරනවා. ඉතින් මේ වගේ හැමදාම ඇන තමයි අපිට හිටලා තියෙන සංසාරේ. බුදුන් දකින්න ඇති අනන්ත අප්‍රමාණ ගාන. විපස්සනා කරලා තොතෙන් දැන් නැති අනන්ත අප්‍රමාණ ගාන. යانے යන සැදී අපවුස ගෙදර ගිහිල්ලා ඉතින් අර බය වුණාට, තකිත වුණාට, ත්‍රස්ත වුණාට වෙදකම් කරනවා. ඒ වෙනත සාන්ති කර්ත කරනවා. එතකොට කොයිද සමාදාන චිත්තං වෙන්නේ? සමාදාන චිත්තං කියන්නේ මෙතෙන්ට ආවේ කොටින්ම Taman කලින්ම අර උනා හිතයි දෙක වෙන් කරගෙන හොඳට තේරිලා ඒ මතු මත හොඳට මෙනෙහි කරලා අරමුණේ අඩියට මත දාලා මුලත් අල්ලගෙන එහෙම නැත්නම් අරමුණේ කිසියක් දැකලා. එතකොට ඇතිවිච්ච වේගෙත් Taman දාන. ඒ වේගයක් තියෙදි මේකමයි ක්‍රමය. මේ තමයි කුණු කරගෙන එන වෙලාව. සාහලවගෙන එන වෙලාව. මේ තමයි අනිත්‍ය ස්වභාවය කියලා. සියල්ලම සුළුසුළු කරලා හැත් වෙන්නාසේ. එහෙම නැත්නම් කුණාටුකටලා හැත් වෙන්නාසේ යනකොට මේ යෝගාචර අභීත වෙනවනම් පමණක් අපි අර කලින් කියාවු විපස්සනා අනුකහිත කියන වචනේ ගැලපෙනවා. එතකොට මේ යෝගාචරය විතරමයි මුළු විශ්වයම. මුළු විශ්වයම අනිත්‍ය භාවයට ලක් කරනවා. ඒ යෝගාචර තේරෙනවා මාත් එක්කගෙන සහලවගෙන යන්න හදා. කවදාකවත් මම මේකට ගිහිල්ලා නැහැ පුදන්න ඕන. කාය ජීවිත নিরপেক্ষ වෙන්න ඕන. එතකොට තමයි මේ අනිත්‍ය භාවය බණෙන් ආව අනිත්‍ය භාවක ධර්ම සාකච්ඡාවෙන් ගන්න අනිත්‍ය භාවක පොතෙන් කියෝප එකක්වත් එහෙම නැතු ආශිර්වාදයෙන් ගත්ත දෙයක්වත් ප්‍රාර්ථනා කරපු දෙයක්වත් නෙවෙයි. එතකොට තේරෙනවා මේක ගන්න නම් කාය ජීවිත නිර්පේක්ෂ වෙන පුදන්නම ඕනේ. කාය පුදන්නම ඕනේ. ජීවිතේ පුදන්නම ඕනේ. එහෙම නැත්නම් මෙතෙන්දි බිල්ලක් ගන්නවමයි. මේ බිල්ල තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඒ බිල්ල අතේ තියාගෙන ඉන්න ඕන නම් ඉතින් අපි සක්කාය දිට්ඨිය තමයි පෝෂණය කරන්නේ. දැන හෝ නොදැන. ඒ නිසා අනිත්‍ය සංඥාව තමයි මේ සක්කා දිට්ඨියට පළවෙනිම යගදා පහර. කුළු ගෙඩි පහර එන පහර. ඒ එන පහරත් ටිකෙන් ටික දෙන නිසා පිස්සු වැටෙන්න ඕනේ නේ. ඕන පිස්සුවට ගන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මේ ਸਰවඥාධිගේ ආසනේ එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලේ ඒ වගේම අපිට මේවා තේරුම් ගන්න පුළුවන් තරම් මනුසාත්ම භාවයක දියුණු වෙච්ච මනසක් අපිට තියෙනවා. ඒ වගේම අපිට ඈකන ජීවනාශයේ කොර භාවයක් මොකුත් නැහැ අපි දන්නවා මේ ප්‍රබුද්ධ ගමනක් අපි යන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි අපේ ඉස්රායෙල්ගේ කල්යාණ මිත්‍රන්ගේ සූඳ හොඳට අපිට දැනෙනවා, බණ ඇහෙනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. මේ තේරගේම තානේ. මේ තේරගේම අපි ආරස්සාවෙන් අපිට පුළුවන් නම් ආනර විදිහේ අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණයක් වශයෙන් ඉදිරිපත් වෙනකොට අභීත වෙන්නේ එතකොට අපිට කියන්න පුළුවන් අපි ප්‍රථම සමාධියෙන් නැත්නම් ප්‍රථම ධානයේට විපස්සනා ප්‍රථම ධානයේට ලෑස්ති. එතකොට ඇතිවෙනා වූ මේ අනිත්‍යය තුන් ආකාරයකින් අපි ධර්මයේදී විස්තරකරන්න අපිට ගුරුවරු උදව් කරනවා. එකක් තමයි මේ අනිත්‍යතාව කියන ලෝක න්‍යායය. ඒක මේ අපි ඇති කරපු දෙයක්වත්, සරුවචනාන්තය ඇති කරපු දෙයක්වත් නැත්නම් මවා පාණ්ඩ රෝදන දෙයක්වත් වෙළඳ ප්‍රචාරයක්වත් නෙවෙයි ලෝකයේ තියෙන මූලික න්‍යාය. ඒක කොටින්ම කියනවා නම් අද තියෙන ওই නවීන විද්‍යාවත් පිළිඅරන් තියෙනවා. කොයි කෙනත් පිළිඅර ගන්න උදේට ඉඳ නැගිනවා, හවසට බයිනවා. පුංචි ළමයා ඉපදෙනවා, වැඩෙනවා, වයසට ගිහලා මැරිලා යනවා. ඒක අනිත්‍යතාවය කියලා ඒක ඒක ලෝක ස්වභාවය න්‍යාය ලක්ෂණයක් න්‍යාය ලක්ෂණයක් මේ අනිත්‍යතාවය කියන එක ලෝකේ සදාතනික දෙයක්. නමුත් එක යෝගාවචරයට මේ අනිත්‍යතාවය වැටහෙන්නේ එයාටම ආවේනික අනිත්‍ය ලක්ෂණය. මේ අනිත්‍ය ලක්ෂණය මේ ගුරුවරයාත් එක්ක භාවනා කරන මේ Taman එකම භාවනා ශාලාවේ ඉන්න අනිත් යෝගාවචරයට වැටෙන්නේ වෙන තාලයකට. ඒ එයා ගැට ගන්න ආපු ගැටේ ඇටේ තමයි එයාට අනිත්‍ය ලක්ෂණය වැටෙන්නේ. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණේ වැටහෙනකොට සමතනුග්‍රහිත නෙමෙයි මේක විපස්සනානුග්‍රහිත බව දැනගෙන මෙතෙන්දී කාය ජීවිත නිර්පේක්ෂව මේකට මූණ දෙන්න ඕනෑ කියලා දැනගෙන අර අනිත්‍ය ලක්ෂණය නැවත නැවතත් දැක ගන්නාසුලුව වීරවන්තව ඉදිරියට කරන භාවනාව කියන අනිච්ඡානුපස්සන. අනිත්‍යය අනුව බැලීම. මේකට වැදගත් වෙන්නේ තමන්ගේ సంతානිය තුලින් අනිත්‍ය ලක්ෂණය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා දැන අනිත්‍ය ලක්ෂණය එනකොට අර එක්කනට වගේ නෙවෙයිනේ මට ආවේ කියලා ඒකෙ දෙට කියලා කරුණු අහලා වැඩක් නැහැ. ගුරුවරයාට ආපු තාලෙට නෙවෙයි ගෝලයාට එන්නේ. උදේ ආපු තාලෙට නෙවෙයි හන්දාවට එන්නේ. ආන්නේ විදිහට අනිත්‍යතාවය කියන එක Taman තුල ප්‍රකාශ වෙයි. යෝගාවචරය ඇතුලේ ක්‍රියාත්මක වෙන අනිත්‍ය ලක්ෂණය තේරුම් ගැනීමට යෝගාචරණ නිතරම සැදී පැහැදී ඉන්නවා. අනිකම ඇති කරගන්නයි අපි පරියන්කේදී මූල කර්මස්ථානය තියාගන්නේ. සක්මනේදී සක්මන් භාවනාවට උපදෙස් දෙන්නේ. එදිනදා වැඩ කරනකොට කරන කරන දෙයක් තාමත්ම දැඩි වීර්යයෙන් ඒ වාගේම අඛණ්ඩ සතියකින් බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙ කොතනදී අපිට කොයි මූණ වලින් අනිත්‍ය ලක්ෂණය මතු කරයිද කියන්න බෑ. ආන්නේක මතු වුණාට පස්සේ ඒකට නැවත නැවත ඒක යොදන්න නම් ඒකට අභීත මූණ දෙන්න ඕන. මේක නිත්‍ය භාවය ඇති කිරීම සඳහා බෙහෙත් හොයන්න හරි රක්ෂණ සංස්ථාවට කියලා මේ ජීවිත රක්ෂණයක් ගන්න හරි එහෙම නැත්නම් අර හාමුදුර කෙනෙක් කිරුවගේ අනේ මේ අදුක් කෝරි පෙට්ටිය තියාගෙන හරි දොස්තර මාත්‍යෝ මාව බේර ගන්න කිය යාඥා කළා කියන්නේ මේ අනිත්‍ය ලක්ෂණය මත වෙන වෙලාව කියලා ඒකට අපි සාතර වුණොත් අපිට පුළුවන් මේ අනිත්‍ය ලක්ෂණය නැවත නැවත මතුවේවා මේ අනිත්‍ය ලක්ෂණය අනුව මගේ හිත විපස්සනා වේවා කියලා අනිච්ඡානුපස්සනාවට යනවා ඒ නිසා අනිත්‍යතාවය අනිත්‍ය ලක්ෂණය අනිච්ඡානුපස්සනා කියනකොට මේක හරියට අර සරුවචනාසේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සත්‍යයේ ඥානෙ කෘත්‍යයේ ඥානෙ කෘතඥානෙ කිය තුනකට කඩලා පෙන්නනවා දුක දුක බව සත්‍යය ඒක පිළිබඳව කියන දැකගෙන කියන සත්‍යයේ ඥානෙ දුක්ඛ සත්‍ය පිළිබඳව සත්‍ය ඥානය ඒක ආයේ කවුරුත් ගෙන අපයන්නේ ඒකට පස්සේ කෘත්‍යයක් තියෙනවා මේක සාක්ෂාත් කරනවා උඹ කළ යුත්තක් තියෙනවා එතකොට ඔබටම වැටුණක් කළා කියලා. ඒකට කියනවා කෘත්‍ය ඥානෙ, කෘත ඥානෙ කියලා. මේක සත්‍ය, ඒක සාක්ෂාත් කිරීම කළ යුතුයි. ඒකට සඳහා තමන්ගේ කොටසක් තියෙනවා. ආනේක කළාට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ වෙන හරි දැන් හරි. ආන්නේ වගේ තමයි අනිත්‍යතාවය කියලා එකක් ලෝකේ තියෙනවා. මේක වහන්නයි අපි මේ ලෝකයේ තියෙන සෑම මේ අම්මලා තාත්තලා කියලා, වස්තුව බෝධලේ කියලා, ඉඩම් කඩම් කියලා මේ දෙපා වේලි ගැට ගහගෙන නානා ප්‍රදේව කරන්න හදන මේ නිත්‍ය සංඥාව ඇති කරගන්න. ඒ නිත්‍ය සංඥාව අයින් කරලා යත් මේ නෑදෑය වස්තු අයින් කරලා විදුණු භාවනාවට පෙළඹේ. ආනේ මා වේලාවක භාවනා හරිනම්. රහත් අවුද්දක් ඇතුළේ නිවන් දකින්න දවස් හතෙන් නිවන් දකින්න ආදී වශයෙන් සතිපට්ඨාන රූපයේ කියන විදිහට ආනිසංස සහිතන ඕන අනිත්‍ය ලක්ෂණය මතුවේ. සහලවන. ආන්නේ අනිත්‍ය ලක්ෂණ අපව මට මේක නිතර දෙවේලෙම වේවා මට අනිච්ඡානුපස්සනා සිද්ධ වෙනකන් නැත්නම් සාක්ෂාත් වෙනක අනිච්ඡානුපස්සනා වෙම ඉඳ ලැබේවා කියලා අර ගත්ත අරමුණ අත නෑර එහිම යනවා නම් ඒ යෝගාචර අනිච්ඡානුපස්සනා සාර්ථක ඒ වෙනකොට ඉරියව් මාරු කරනවා නම් කහනවා නම් කහිනවා නම් නැත්නම් කෙදිරි ගන්නවා නම් අනුර දෝෂ කියනවා නම් ඒ කියන්නේ අනිච්ඡානුපස්සනාවට නෙමෙයි පොර වැටෙන්නේ අනිච්ඡානුපස්සනාවේ ඉඳ නම් එක වීර්යවෙන්න ඕනේ එකම අරමුණේ ඉන්න ඕනේ. ඒ අරමුණ බොහෝ වෙලා තව තවත් සමීපව සමීප මෙනෙහි කරන්න. මෙනෙහි කරොත් ඕනේ අසුචි ගොඩක් විපස්සනාට අරමුණ වෙනවා. කිසිසේත් මේකට බිම්බි වැකිලිම වෙන්න ඕනේ. සක්මන වෙන්න ඕනේ, ආනාපාන වෙන්න ඕනේ මොනම දෙයක් කරන්න ඕනේ අරමුණක ගන්න පුළුවන්. නමුත් ඒ අරමුණු බොහෝ දේවල් රාග නිස්සිත නිසා, ද්වේෂ නිස්සිත නිසා, සර්වචනාසේ බෝවිත ආනාපානෙ වගේ මධ්‍යස්ථ ආරමුණකින් මේක පටන් ගන්න තියෙනවා. ආනි ඒකේ අනිත්‍ය අනිත්‍ය මතුවෙනකොට අනිච්ඡානපසනාවේ යෑම පිංකමක් කියලා අපි සලකනවා. භාවනාවේ කුසල කර්මයක් කියලා. ඒ නිසා යෝගාවචර ඉස්සල්ලා මේක හුදුවට හිතේ තහවුරු කරගන්න මේ පරියන්කේ. අරමුණ තියෙනකන් ඒක හොඳට මෙනෙහි කරලා කරලා ඉතාම සමීපව බලන්න. හොඳටම සාතර වෙලා බලන්න. බලාන බලාන ඉන්නකොට උන්නේ ඒකේ තියෙන මේ සාධකම නිසාම අඛණ්ඩ දර්ශනයේ නිසාම නිත්‍යතාවයට මෙතෙක් පයින්දතු මෙතෙක් කඹරපු මෙතෙක් උත්සාහ කරපු යෝගාවචරයාටත් ඒ ධිකයට ආපු මෝහ පටල කපාගෙන අනිත්‍යතාව මතුවෙන්න ඉඩ තියෙනවා. එතකොට දුවන්නේ නැතුව කලබල කරන්නේ නැතුව මේක තමයි විපස්සනා ප්‍රතිඵලය කියලා. එයාටම වෙන විදිහට අනිත්‍ය ලක්ෂණයටම පොහොර දාමින් කරන භාවනාව කියන අනිච්ඡානුපස්සනාව. ආනේ අනිත්‍යානුපස්සනාව වෙන්න පටන් අරගත්තට පස්සේ අමානුෂික රතියක් ඇති වෙන භාවනාව පිළිබඳ. හැබැයි මේ ජීවිතේම නිවන් දකින්න ඕන කියන අයට පමණයි. එහෙම නැත්නම් අනිත්‍යානුපස්සනාවට පොහොර දාන අයට පමණයි. අර නිත්‍ය සුඛ සුභ සංඥාවෙන් යුක්ත කුමාර හැප ගැන කල්පනා කරන භාවනාව කියන්නේ අන්ත උගන්නන් ටිකන ගන්න හදන කට්ටිය. නැත්නම් ලෝකයේ අද තියෙන රැල්ල භාවනාවක මාත් භාවනා කරන්න ඕන කියන කට්ටිය මෙතනදී පැහැදිලිවම හැලෙනවා ඒ නිසා බුද්ධ ආගමේ මේ දුක්ඛ සත්‍ය සහ අනිත්‍ය කියලා තියෙන නිසා පිස්සන්ට තැනක් නැහැ. ඒ වෙනත්නම් මේ විනෝදයේ පිස්ස භාවනා කරන අයට තැනක් නැහැ. ඒ වෙනත්නම් මේක නිවාඩු නිකේතනයක් කරගන්න අයට රුස්සන් නැහැ. රුස්සන් නැහැ කරක් නෙවෙයි එලවන්නම ඕනේ. මොකද ඒත්තන්ගේ මේ අනිත්‍යර දක්වන බයසුළු ගතිය නිත්‍ය අනිත්‍ය සංඥාව වැඩිලා භාවනා කරන යෝගාවචර බොහෝම නරක ආදර්ශයක් දෙනවා. ඒක නිසා මේකේ ස්වභාවිකවම මේ ආරක්ෂා ක්‍රමයක් මේ විපස්සනා භාවනා ක්‍රමයේ තියෙන්නේ. හරිනම් හරි වැරදිනම් වැරදි. මේ දෙක අතරමැද වනවනව ඉන්න වෙලාවක් හෝ නලවනලව ඉන්න දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා අපතුල කොයි වෙලාවෙ මේ අනිත්‍යානුපස්සනාවට සාදර ගතියක් පහළ වෙයිද? කොයි වෙලාවෙක පිළිබඳව අනතර ගතියක් පහළ වෙයිද කියලා කල්ලාතු කාටවත් කියන්නේ නැහැ. නමුත් විපස්සනා යෝගාවචරය කියන්නේ මෙන්න මේ අනිත්‍යානුපස්සනාවට වේවා කියන හැඟීම සහිත කෙනා. ඒ අදහස පවා වැඳිය යුතුයි. අනික් අය පවා ඒට උදව් කළ යුතුයි. ඒ උදව් කිරීම කවදාකවත් අභූත දෙයක් නෙවෙයි හේතු සහිතව පෙන්වන්න පුළුවන් එකට කරන නිසායි මේ ධර්ම දේශනා කරන්නේ. ඒකට හේතු තියෙනවා. මේක මහා විෂම චක්‍රක තියෙන. අපි නිත්‍ය සංඥා ඇති කරන්නයි මේ ඥාතිවත් පරිවර්ත වස්තු පරිවර්ත දැනුම ඔක්කොම ලං කරන තියෙන්නේ. නමුත් ඒ ඔක්කොම తాවකාලිකව අතහැරලා නැත්නම් අපි කියන විදිහට කාය විවේකේ ලබාන චිත්ත විවේකේ ලබනවා කියලා කියන්නේ විපස්සනාවේදී නම් මෙන්න මේ අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්මානුපස්සනා කියන කොටයි ආනි අනිච්චානුපස්සනාවට එනකොට ඒකට මූල දීම භාවනා ජීවිතේ ලොකුම ලොකු පීම. ඒ මොකද බලාගෙන ඉන්නකොට ආගෙන ඉන්නකොට වෙන උගව දෙනෙක් එතෙන්ද ඇවිල්ලා හැම දෙනෙක්ම ඒක දැකපුව මං ගෙදර දුවන. දැකපුව ගමන් ඒකට සාන්ති කර්ම කරන්න පටන් ගන්නවා. දැකපුව ගමන් සාහලවනවා. අනේ ඒ වෙලාවේ අහන්න දකින්න කතා කරගන්න කෙනෙක් තුොත් තන්නේ කර කැලේ අතරමං වෙලා හිටියන ඒත් සමාජයට ඒක වාසියට නිද්ද තියෙනවා ඒකයි බුදුහාමුදුරුවෝ අද මේ අරඤ්‍යගතෝ ආරොක්ක මූලගතෝ ශුන්‍යාගාරගතෝ කියන එක තාම ඉතුරුලා තියෙනවා අරණ්‍යයට ඇවිල්ලත් ඕකමයි කරන්නේ ශුන්‍යාගාරගත වෙලත් ඕකමයි කරන්නේ දුක්ඛ මූලගත උනත් කරන්නේ ඕකමයි අනිත්‍ය සංඥා වෙනකොට ඒක පැත්තට අලවනවා ඒ නිසා යෝගාවචර ජීවිතය ඇතුළතත් අරණ්‍ය වාසය ඇතුළතත් සෑහෙන හාස්‍යයට තැන තියෙනවා. මේක Taman තුලින් දැකගත්ත දවසට බුදුන් දකින. ඒ වෙනත මේ අනිත්‍ය සංඥාව දකින. අනිත්‍යානුපස්සනාව සිද්ධ වෙනවා. සිද්ධ වෙනකොට මේ යෝගාවචර මෙතෙක් තිබුණු සෑම දුකක්ම සෑම ඉච්ඡාබංගත්ම සෑම පරාජයක්ම ලකු ජයග්‍රහණයක්. Tamanගේ තියෙන ආත්ම ශක්තියේ පූර්ණේ වීමක්, වැඩි වීමක් සිද්ධ වීම විපස්සනා වේදී පමණයි. සීලේදි මේක එන්නේ නැහැ, සමාධියේදි මේක එන්නේ නැහැ. ඒ මොකද මේ සෑම දෙයක්ම ඒ හිත තනා වඩමින් එන ධර්ම. විපස්සනාදී විතර ඒ හිත තනා වැඩිම කියන සක්කායදීච්ඡිත පක්ෂ කොටහත් නැහැ. හිතේම තියෙන මේ අනිත්‍ය ලක්ෂණය දැක ගැනීමට ඇති අකමැත්ත අසාත්මක භාවයේ හිතටම පෙන්ලා දෙනකොට මේක තමයි මිනිස්යාගේ පරිණාමයේ ඊගාව පුරුක.